තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන අපේ චිත්තසංතාණයෙන් ඒ ධර්මානුකූල සිතුවිලි නැగిලා එන විදිහට සකස් කරගැනීමෙන්මයි මේ කෙලෙස් නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ සත්‍ය తত্ত্বය ලෝකයේ තියෙන තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේක එක්තරා මේ ලෝකයේ පිළිබඳ තියෙන සත්‍ය පුද්ගල සංඥාව සහ මගේ වසඟේ තියාගන්න බැරිය කියන தත්ත්වය තේරුම් ගැනීමක්මයි. අපි මෙච්චර දවසක් සාකච්ඡා කරගෙන ආවා නොයේකුත් ආකාරයට ධර්මය අපි අවබෝධ කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින් ආවා. ඒ සඳහා අපි කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කරා. මේ දිනවල අපි චිත්තසුද්ධියේ ඉඳලා විසුද්ධි හත පිළිබඳව සාකච්ඡා කරන දවස්. නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ. ඒ හැම එකක්ම ප්‍රායෝගික වෙන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරා. හැමදාම අපි ධර්ම කරුණු එකතු කරගන්නවා. ඒවා ප්‍රායෝගිකව කොහොමද ළඟා වෙන්නේ කියලා ඊටාම හැම පියවරක්ම හැම ඉදිරියට යෑමක්ම හේතු ඇතුවම මෙන්න මෙහෙමයි වෙන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට දැන් අද පටන් අපි සූදානම් වෙන්නේ උන්චි පිරිසිදු වීමක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මේක පුංචි කියලා කියුණාට ඒක බොහොම පුංචි දෙයක් නෙවෙයි. කාංකා විතරණ විසුද්ධිය සාකච්ඡා කරන්න සූදානම් වෙන වෙලාවේ මම නැවත වාරයක් සීල විසුද්ධියේ ඉඳලා සිද්ද අපේ හිතේ සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ වෙන සිද්ධිය මේ පිරිසිදු වීම මොකක්ද කියලා මම මේ අත්තන්ට පොඩ්ඩක් නැවත මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද පටන් අපි කාංකායතන විසුද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මේ සඳහා අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්චසම්පාදයට පටිච්චසම්පාදයට අදාළව තියෙන පටිච්චසම්පාදයේ කරුණු තියෙන මේ සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨි සූත්‍රයේ මොකද වැඩිපුරත් එක්ක තියෙනවා වාර 16ක් තියෙනවා. අවිද්‍යාවටත් හේතුව මොකක්ද කියලා දේශනා කරලා තියෙනවා. ඒක අනුව තමයි ඉදිරි ධර්ම දේශනා මාලාව සිද්ධ වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රය ආශ්‍රයෙන්. දැන් ඊට පෙර අපි මේ පිරිසිදු වීම කියන එක ගැන නැවත පොඩ්ඩක් මතක් කරනවා. මොකද පහුගිය දවස්වල අපි පොඩ්ඩක් ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියා. තවත් තියෙන නොයෙකුත් දේවල් කතා කරමින් හිටිය හින්දා මොකක්ද අපි මේ වෙනකම් මොකද අපි බලාගත්ත හැකි මම කිව්වා මට කොච්චර කාලය ගියත් කමන්නේ ප්‍රායෝගිකව අපි මේක කරනවාද කියලා බලාගන්න ඕනේ. මම ඇත්තටම මේ අත්ංගෙන් අහනවා ධර්ම ශ්‍රවණය කරන මේ මැදිරියේ විතරක් නෙවෙයි ඇහෙන ඇහෙන මානේ ඉන්න ඔක්කගෙම මේ බණ ඇහෙන මානේ ඉන්න ඔක්කගෙම අහනවා. Taman මේ වෙනකොට සමාදන් වෙලා සිල් ආරක්ෂා කරනවද කියලා. හරි. මට පේන්නේ නැති වෙන්න තනියම අතක් උස්ස ගන්න. නේද? මේක රත උස්සන්න පුළුවන්ද මට? මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කරනවාද කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ දැන් සිද්ධ වෙච්ච සිද්ධිය බලන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී කිව්වා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමී කිව්වා. කොහොද දැන් එහෙම සමාදන් වුණාද දන්නේ නැහැ. නේද? හුඟක් අය මොකද කරන්නේ? ඕක කියෝ කියෝ ඉන්නවා. හ්ම් කවුරු හරි කියනකොට කී කී ඉන්නවා. ඉතින් ඒකෙන් ඒකෙන් සීලයෙන් සිදුවිය යුතු පිරිසිදු වීම වෙන්නේ නැහැ පින්නත්. බලන්න සීලය කියලා තියෙන්නේ අපිට හරියටම හතරක් රැකගන්න. මේ හතක් රැකගන්න. මොනවද? කයයි වචනයයි දෙක. කය රැක ගැනීම සඳහා ප්‍රාණාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමසුමිච්ඡාචාර වේරමණී. වචනයේද මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා වේරමණී. ඔය ටිකනේ. දැන් මූලිකව තියෙන්නේ ප්‍රාථමික සංගත නමුත් අපි සීල විසුද්ධිය ගැන කතා කරනකොට අනිත් ඒවාත් කතා කරා. දැන් මම මේ අත්තන්ගෙන් අහනවා එහෙම සමාදන් වුණාම සිද්ධ වෙන දේ පිළිබඳ අපි සුට්ටක් නැවත සාකච්ඡා කරමු. යම්කිසි කෙනෙක් සමාදන් වුණොත් අද සමාදන් වුණා කියනකොට ආයෙ නම් මං කඩන්නෙම නෑ මේවා කියලා. හරි? පන්සිල් පන්සිල් සමාදන් වුණා කියනකොට ආයෙ කඩන්නෙම නෑ කියලා. හැරෙන්නේ නැද්ද? හැදෙන්නේ නැද්ද? ඇත්ත කතාව මොකද්ද? හැදෙනවා. ඔන්න පළවෙනියෙන් සමහර ඇත්ත කියනවා මම සමාදම් වෙන්නේ නැහැ නේ සීල. මොකද මගේ අතින් කැඩෙනවා. කැඩෙන හින්දා සමාදම් වෙන්නේ නැහැ කියනවා. එතකොට එයා කවදද සීල් සමාදම් වෙන්නේ? මරණකම්ම සීල් සමාදම් වෙන්නේ නැහැ. අනිත් එක කැඩෙන්නේ නැත්නම් සීල් එක දවසක් සමාදම් වුණාම මදිද? හොඳටම ඇති. නේද? කැඩෙන්නේ නැත්නම් එක දවසක් සමාදම් වුණාම හොඳටම ඇති. කැඩෙන හිඳයි නැවත නැවත නැවත නැවත සමාදම් වෙන්න වෙලා තියෙන්නේ. කැඩෙන හිඳයි නැවත සමාදම් වෙන්න වෙලා තියෙන්නේ. එහෙනම් සිල් කැඩෙන ඇත්තෝ සිල් සමාදම් වෙන්න ඕනේ. නැවත සමාදම් වෙනවා. කොහොමද? මම කොහොමද මතක් කරලා තිබ්බේ? එක අඩුම ගානේ දවසකට එක සැරයක්වත් ඊයේ මම සමාදම් වෙච්ච වෙලාවේ නම් අද මේ මොහොත වෙනකොට මොනවද කැඩුනේ කියලා දැනගෙන ආය සමාදම් වෙනවා. ආය සමාදම් වෙනවා. මේක ටික දවසක් යනකොට මොකද වෙන්නේ? හොඳට හිතන්න බලන්න. කැඩෙන වාර ගන්න ඔය විදිහට හැමදාම වීරියෙන් සිහියෙන් කටයුතු කරනවා නම් කැඩෙන වාර ගන්න අඩු වෙනවද නැද්ද? කැඩෙන වාර ගන්න හොඳට විශ්වාසයි නේද ඒක? මං කියන හින්දාද වෙන්නේ එහෙම? නෑ ඒක එහෙම වෙනවමයි. ඒක කොහේ හැටිද? අපේ සිතේ හැටි නේද? වෙනදාට වැඩිය කැඩෙන වාර ගන්න අඩු වෙනවා. කොහොම කැඩෙන වාර ගන්න අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඉන්නත් මේ මොකද වෙන්නේ බලන්න අන්තිමට ඕක ওই විදිහට පුරුදු පුහුණු කරොත් සීලයක් කැඩෙන්න යනවා කියලා හිතන්න මොකක් හරි. දැන් මම බොරුවක් කියන්න හදන්නේ කාට හරි. ඕකට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ කවුද? ඒකට ප්‍රතිරෝධයක් දක්වන්නේ කවුද? අන්න හරි. තමන්ගේම හිත. නේද? අපේ හිත ඊට පස්සේ ටික දවසකින් මොකද වෙන්නේ? සතෙක් මරන්න දෙන්නේ නැහැ. එයා ලොකු ප්‍රතිවිරෝධයක් දක්වනවා මරන්න එපා. ඔය සීලය කඩන්න එපා කියලා. අර ඉස්සෙල්ලා නොමිලේ වගේ ගැඩුවා. නේද? ඒ දවස්වල ගාණක්වත් නැහැ. දැන් සීල් රකින්න අය දන්නවා. ඒ දවස්වල ගාණක්වත් නැතුව සත්තු මරුවා, හොරකම් කළා, බොරු කිව්වා, ඒලම් කිව්වා, ඕවා කළා. දැන් මෙන්න පුරුදු පුහුණු වුණාට පස්සේ මොකද? කරන්න දෙන්නේ නැහැ. අම්මත් නෙවෙයි, තාත්තත් නෙවෙයි, සහෝදරයොත් නෙවෙයි. වැඩිම ප්‍රතිරෝධය දක්වන්නේ තමන්ගේම හිත. හරිද? ඔන්න ඔය පානාතිපාතා අදින්නාදානා කාමෙත්‍යාචාරා මුසාවාදා පිසුනාවාචා පරසාවාචා සම්ප්‍රප්පලාපා කියනවට කියනවා කර්මපත කියලා. ඒවා බොහෝම දරුණු විපාක ලබා දෙන දේවල්. අපිව සුළුවට තැකුවට නේද? බොහෝ දෙනා ඒවා සුළුවට තකනවා. මේ ලෝකයේ කෙනෙක් සතර අපායේ ගිහිල්ලා තියෙනවා නම් කුමන වරද්දක් කළාටද? ආ කියන්නකෝ බලන්න. නේද? මොන වැරද්දක් කරාටද? වැඩියෙන්ම මොනවාද? ඔන්න ඔය හත් තමයි කැඩලා තියෙන්නේ. මිනිසෙක් මරුවා නම් ප්‍රාණඝාතයද නැද්ද? හොරකම් කරනවා නම් අද අදිත අදදා දානේද නැද්ද? නේද? මුළු සමාජයේම තියෙන වැරදි ටික ඔක්කොම ඔන්න ඔය හතේ ගොනු කරන්න පුළුවන් දෙයිද? නේද? බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා නම් ඉතින් එහෙම තමයි. ඔය හත රකින්නවා කියන්නේ පැහැදිලිවම ලේසියකට ලොකු වැරද්දක් වෙන්නේ නැහැ. එහෙනම් හාත්පසින් හිත රකින්නවා තමයි ඔය හත ආරක්ෂා කරනවා නම්. හරිද? ඔය හතෙන් පිරිසිදු වෙලා ඉන්නවා නම්. ඉන්නත් මේ කාලයක් යනකොට මොකද වෙනවා කියලා අපි කතා වුණේ හිතම ප්‍රතිවිරෝධ දක්වනවා මේ වගේ ලොකු අකුසල් මේක ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්නේ. මේක ඇතුළට ලොකු අකුසල් එන්න දෙන්නේ නැති වෙන්න හිත ප්‍රතිරෝධය දක්වනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යන්න දෙන්නේ නෑ. ආ එහෙනම් එන්න ඒ ලොකු අකුසල් වලින් හිත පිරිසිදු වෙනවද නැද්ද? දැන් පිරිසිදු වෙලා. ඇයි ඒවට එන්න දෙන්නේ නැහැ? කවුද එන්න දෙන්නේ නැත්තේ? මම්ම ඒවට බැඳගෙන තියෙන්නේ. මේ වැට බැන්දේ මොනව කරලාද? හරි අමාරුවෙන්. හරි දුක් විඳලා. නේද? හරියට දුක් විඳලා. කැපකිරීම කරලා. සිල් රැකලා තමයි මේ වැට හදාගත්තේ මම. සිල් රැකගෙන එක ලේසිද? නෑ නෑ සිල් රැකින්න ගියාම තීව්‍ර කටුක මාරාන්තික හරි ලොකු වේදනාවක් එනවා නේද මත්පැන් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙකුට මත්පැන් නවත්තන්න ගියාම කොහොමද ඕ හරි අමාරුයි නේද හරි අමාරුයි ඊට පස්සේ මත්පැන් තියෙන තැනකට ගියොත් මොකද ආ කට්ටිය මත්පැන් මොනවද දැක්කහම මොකද ඉන්න බෑ කැක්කුම නේද තද කැක්කුම එනකොට ඒ පැත්තටම ඇදලා යනවා ඕපදූප වලට පුරුදු වෙලා ඉන්න අය කොහොමද මේ කිලෝ 80 70 ශරීරය කොහෙන් යනවද දන්නේ නැහැ පැත්තට ඇදිලා. නේද? දෙන්නේ තුන් දෙනෙක් කෝපතුප්ප කියනවා වගේ තේරෙනකොට නේද? ඇදිලා යනවා පැත්තට. ඒ මොකද ඒ ගියේ නැත්තම් අමාරුයි. අතන හරි සැපයි අප්පයි කට්ටිය මේ එක එක කෙනාගේ ඔබදුබ කියවනවා මට ඒවා ඇහෙනකොට සැපයි කියලා අන්නේ සැප හොයාගෙන තමයි යන්නේ. ඒ ඒකින්ද ඒවා නැතුව ඉන්න බෑ. හරිද? නමුත් සීලේ වටිනාකම දැනගෙන පුරුදු පුහුණු කරපැත්තන්ට අන්න අර පැත්තට යන්න හදනකොට නේද? තමන්ගේම පැත්තෙන් ප්‍රතිවිරෝධයක් එනවා. ආන් එතකොට කියනවා අපි එන්නේ தත්තෙට සීලයක් කැඩෙන්න දෙන්නේ නැතුව තමන්ගේ හිතම තමන්ව ආරක්ෂා කරන මට්ටමට ආවම කියනවා සීල විසුද්ධිය මම අහන මේ අත්තන්ගේ ඒක ප්‍රායෝගිකව අපේ හිත පිරිසුදු කරන්න පුළුවන් ක්‍රමයක්ද නැද්ද අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්ද නැද්ද ඇයි මෙච්චර කල් කරේ නැත්තේ නේද? තුවාලේ තියෙනකොට වේදනාව හමාරුයි. නේද? දරාගත්තොත් ටික දවසයි. මම මොකද්ද කියපු උදාහරණේ? මේ ටික ආය ආය කියන්න ඕනින් තමයි කියන්නේ. පාන්දර පහට නැගිටින්න උදේ 7 වෙනකම් බුදියන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. හතරට හැරවනවා. මොකද එයාට වැඩේ? අමාරුද නැද්ද? හරි අමාරුයි නේද? හ්ම් හැමදාම 7-8 වෙනකම් බුදියපු කෙනෙකුට හතරට හැරවලා කෙලින් කරලා තිබ්බහම අමාරුද නැද්ද? හරි අමාරුයි. නේද? දැන් මොකද වෙන්නේ? ඉන්නවා කෙලින් කටින් හිටගෙන කියන්නේ මොකද මට මාරාන්තික තීව්‍ර කටුක වේදනාවක් ඇති වෙනවා මට බුදිය ගන්න දෙන්න කියලා නේද? ඒ පැත්තටම වැටෙන්නයි හදන්නේ. කොහොම හරි නැගිටවලා තිබ්බොත් කොහොම හරි නැගිටවලා තිබ්බොත් මොකද වෙන්නේ? දෙවෙනි දවසේ කතා කරනකොට පළවෙනි දවසට වැඩි අඩුද නැද්ද? අර වේදනාව අඩුයි. තුන්වෙනි දවසේ කතා කරලා නැගිටවලා කියින් තිබ්බොත් අරිට වැඩි වේදනාව අඩුද නැද්ද? අඩුයි. දවස් 10ක් 12ක් විතර ඉතර වුණෙත් නැහැ. නේද යම්කිසි දවස් ගානක් නැගිටෙව්වොත් මොකද වෙන්නේ මෙන්න ඉබේම හැරෙනවා කිසි ගානක් නැතුව කොවර වේදනා දැන් කොවර වේදනා එහෙනම් ඒවා ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද කයෙන්ද හිතෙන්ද ආ තේරෙනව නේද ඈ ඒවා හිතෙන් ආපේවා වගේ ඒක හොඳටම පැහැදිලි අපි හිතමු හැමදාම ඒ කියන්නේ දවස ගානේ මේ වේදනාවල් දරාගෙන හිටියොත් අඩු වෙනවා කියලානේ අපි මේ කියන්නේ එහෙම අඩු නොවෙන ඒවා තියෙනවා අපි හිතමු ගේ ළමයාටම හැමදාම උදේට අපි 60 කට්ටකින් අයන්න. පළවෙනි දවසෙත් හිතෙනවා, දෙවෙනි දවසෙත් හිතෙනවා, තුන්වෙනි දවසෙත් හිතෙනවා, හතරවෙනි දවසෙත් ඒක අඩු වෙනවද දවසින් දවස? නැහැ. එහෙනම් අරකට හේතු වෙලා තියෙන්නේ මානසික ස්වභාවය. පින්නත් සිල් රකින්න ගත්තත් ඒ වගේමයි. සිල් රකින්න ගියාම හරිය අමාරුයි. බොරු කියන්න නැතුව ඉන්න ගියාම හරිය අමාරුයි. බොරු කියවම පහසු වෙන්නේ ඕන එක්කර බොරුවක් කියාගෙන ගියාම හරිය ලේසි. හරිද? එතකොට අමාරුවෙන් මේක රැකගත්තොත් ටික දවසකින්ම මොකද වෙන්නේ? ලේසියෙන්ම කරන්න පුළුවන් තත්යකට පත් වෙනවා. අමාරුකම් අඩු වෙනවා. ඉතින් අන්න ඒ විදිහට මම මගේ හිත ආරක්ෂා කරලා ප්‍රමාණිකූලව ඇතුළට ගන්න මේ වෙනකොට වැඩපිළිවෙල යොදලා නැත්තම් නිවන් මාර්ග ධර්ම දේශනාව ශ්‍රවණය කරාට වඩා නැහැ. ධර්ම දේශනාව ශ්‍රවණය කරාට කවදාකවත් ඔය බලාපොරොත්තු ඉලක්ක වෙන්න යන්න බෑ. අහපුවාම හැමදාම ගියයි. අපේ අපිටමයි කියන්නේ ඉතින් අපිටම හරියනවා මේක නම් හොඳයි කියලා අහනවා. ඇහුවා විතරයි. අය ඔහේ ඉඳි, ඔහේ ඉඳි, ඔහේම ඉඳි. <laughs> ඉතින් මමත් කියන්නේ ඔහේම ඉඳ. නේද? කොහොමම ඉඳ. සසර දැන් කීතරයක් නම් එකම රූපේ, එකම ශබ්දේ, එකම ගන්ධේ, එකම රසේ, එකම පහස ලැබමින් හිටියද? නේද? ඔය ඇස් වලට කොච්චර එකම රූපේ පෙන්නලාද දැන් ඇද්ද? කවදාද ඔය හිතේ තියෙන බරෙන් නිදහස් වෙන්නේ? එහෙනම් කවදාද මේ පීඩණයෙන් මිදෙන්නේ? හ්ම් හැමදාම හැමදාම මොකද ආයේ අනුන්ගේ දේවලු ඊ තමන්ගේ දේවලු මේක මහා හිතරදයක් කියලා කියපු වචනයි කරපු එව්වයි අර මේක මහා පම්බ ගාලක් වගේ පැටලිලා දැන් 18 කල්පනා කරන මට වෙච්ච දේ කියලා කරකොල දාලා වගේ ඉන්නේ නිකන් නේද ඈ කරකොල දාලා වගේ ඉන්නේ එහෙන් අසනීප වෙනවා එහෙන් තව මොනවා හරි එහෙන් ආර්ථික ප්‍රශ්න එහෙන් මානසික ප්‍රශ්න එහෙන් ළමයින්ගේ ප්‍රශ්න එහෙන් ගෙවල් වලින් ප්‍රශ්න නේද එහෙන් බිල් නේද ඉතින් මේ ඔක්කොමත් එක්ක ඉන්නේ නිකන් හොඳු බාන්දු වෙලා වගේ ඉන්නේ හැම වෙලේම. සන්තෝෂයෙන් ඉන්න මේ රූපවාහිනී බලන වෙලාවට කාත් එක්ක පොඩි తాවකාලික සතුටක් තියෙනවා. තනි කරලා බලන්නකෝ පොඩ්ඩක්. ඔය සතුටෙන් ඉන්න අය පොඩ්ඩක් තනි කරලා මොහොතක් තියන්න මොනවා හරි කල්පනාවට එනවා ඇවිල්ලා. එහෙනම් මේ මේ කරුමෙන් නිදහස් වෙන්න නම් මේක වැරදීමක් ඉඳ විඳින දුකක් කියලා තේරුම් ගන්න ඕනේ. වැරදීමක් හින්දා විඳින දුක. සත්පුද්ගල සංඥාවෙන් හින්දා විඳින දුක. අහවලා කළාය අහවලා මෙහෙම කළාය අහවලා මෙහෙම කළාය කියලා ඒ පුද්ගල වාදයෙන් විඳින දුකක් මේක. ආන්ගේ පුද්ගල වාදයක් කියලා එකක් මේ ලෝකේ නැති බව අපි තේරුම් ගන්නකොට ඔය හිතවල තියෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඇති වෙන ස්වභාවයම නැති වෙලා නැති වෙලා යනවා. හරි? ආන්ගේක අත්දක ගන්නයි මේ ඕන කරලා තියෙන්නේ. නැත්තම් මේක අනුන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ආදරේ බලාපොරොත්තු වෙනවා, මාව බලාගනී කියලා හිතනවා, මට මම මෙහෙම කරා, මටත් මෙහෙම කරයි කියලා හිතනවා. බලා ගන්නම්කෝ මං කියලා හිතෙනවා නේද? එනවක බලන්න අපේ ගෙවල් පැත්තේ කියලා හිතෙනවා නේද? කවදා හරි ඕන වෙයිනේ කියලා හිතෙනවා අයියෝ අපරාධ. මැරෙනකන් ওই වගේ කොටසක් එක්ක අල්ලල්ලා ඉන්නේ. මැරෙන වෙලාවෙත් ඒවා ටිකක් තියෙනවා. ඉතින් ආයෙ කොහේ හරි බය වෙන්න බෑ වැඩියෙන්නුත් එක්ක හම්බ වෙනවනේ වෙලාවකට. මම හැමදාම මතක් කරනවා නේද? කකුල් දෙකක් වෙනකොට හතරක් හම්බ වෙනවා. ඒ මැදට උපතින්ම සපත්තුත් හම්බ වෙනවා. නේද? අඩි අඩි උස සපත්තු හම්බ වෙන උපතින්ම ටොක් ටොක් ටොක් ගාලා යන්න පුළුවන් වෙන්න ආය. නේද? ඒක ඔක්කොම හම්බ වෙනවා. මේ පවන් ගහ ගන්න වලිගයක් හම්බ වෙනවා. නේද? මැස්සෝ එහෙම ලෝ ගන්න ආය වෙනම පවන් නැතුව අරන් යන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ වැඩියනුත් එක්ක හම්බ වෙනවා වෙලාවකට. ඉතින් මේ தත්යෙන් අයින් වෙන්න මම මේ පිළිවෙතට ආවද කියලා බලන්න ඕනේ. සිල් රකින්නවද කියලා නැවත නැවත ආවර්ජනය කරන්න ඕනේ. හැම කෙනෙක්ම ආවර්ජනය කරන්න ඕනේ. සමාදන් වෙලා මං සිල් රකින්නවද? නැත්තම් මගේ මම මොකක් කරලා නැහැ. මොකක්වත් කරලා නැහැ. අය මං ඔහේ බත් ගිල ගිල ඉඳලා කියලා නිඳා කරගන්න ඕන Tamanට. මං උදේත් බත් කෑවා, දවල්ෙත් බත් කෑවා, රෑත් බත් කෑවා. නේද මං බත් ගිල්ලෙක් කළා. ඒකින්ද නේද සතුත් හැමදාම උදේ හන්දෑවේ රෑ කනවා. මාත් කනවා. නේද? එහෙම දින්න කියන්නේ මට කියලා ඉක්මෙන්න ඕනේ. සීලය අදිෂ්ඨාන කරගන්න පටන් ගන්න ඕනේ. පින්වත් මේ තරහ හිතේ තියාගෙන සිල් රකින්න බැයිද? පුළුවන්. තරහ හිතේ එනවා සිල් රකින්නවා හැබැයි කොහොමද අර විදිහට පිරිසිදුනහම එහෙනම් අර විදිහට අර තදින් හිතට එනවා මේක කඩන්නේ නැහැ කියලා ඒ වුණාට මට පාත් එක හරි තරහ යනවා මම පරිසවචන කියන්නේ නැහැ වුණාට කොහොම හරි කොහොම හරි ඉන්නවා රාගයේ හිතේ තියාගෙන කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීලා ඉන්න පුළුවන්ද බැයිද පුළුවන් මට අධික රාග අදහස් එනවා මං කලින් කාමයේ වර්ධව හැසිරුණා දැන් කොහොම හරි මං සීලයෙන් පිරිසිදුනා එහෙනම් කොහොම හරි දරාගෙන ඉඳලා පුරුදුනා හැබැයි මගේ රාග සිතුවිලි සීලෙන්ටපත් කරනවා නේද එහෙම නේද? අන්න ඒක එහෙම කෙනෙක් නම් එයා සැනසීමෙන්ද දුකෙන්ද? සිල් රැක්කට අතුලාන්තයෙන් දුකෙන් නේද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් එයා හොඳට යට වෙලා ඉන්නවා. හැබැයි සිල් කැඩෙන්නේ නැහැ. සීලෙන් කොහොම හරි වැඩේ පරිසම් කරගෙන ඉන්නවා. හැබැයි අතුලාන්ත ත්‍රිසුදුභාවයක් නැහැ. ආන් ඒක පිරිසුදු කරන්න අපි කතා කරපු ක්‍රමය මොකද්ද? චිත්ත විසුද්ධිය කියලා. බලන්න පින්නත් මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, එතකොට මරණානුස්සතිය, බුද්ධානුස්සතිය ආදී භාවනා වර්ධනය කරපු කෙනෙකුට වර්ධනය කරපු කෙනෙකුට යම් ප්‍රමාණයකට වෙනදා තරහ යන දේවල් වුණා, මෙදත් තරහ යන දේවල් වෙනවා, මේ හිතෙන් වෙනදා තරහ එනවා වෙනුවට දැන් මොකක්ද වෙන්නේ? මෛත්‍රියෙන් අර තරහට එන්න දෙන්නේ නැතුව වළක්වනවා. තමන් හදපු මෛත්‍රියෙන් අර තරහට එන්න දෙන්නේ නැතුව වළක්වනවා. වෙනදා රාගය එනවා රාගසිතුවිලි එනවා වෙනදා ශරීර දැක සතුට උපදිනවා දැන් ශරීරය දැක සතුට උපදින්න දෙන්නේ නැහැ අසුබ හැඟීම උපද්දවනවා ශරීරයක් දැක්කම එහෙනම් මොකද වෙන්නේ අර රාගයට එන්න දෙන්නේ නැතුව යට කරනවා කෙනෙක් දැක්කම ඇති ඇති කරගත්ත මෛත්‍රිය හින්දා ඒතනත්ත මොනවා කරත් මෙයා ඒක යට කරගන්න ගතියක් තියෙනවා තමන්ට නොයේකුත් හානි වෙනවා එක එක්කෙනාගේ වචන වරදිනවා එක එකව නැති වෙනවා නැති වෙනකොට වෙනද වගේම පීඩාවක් එන්න එනවා. අනේ ඕවා ඔක්කොම තියාගත්තා කියලා ආයේ මොකද ඉතින් මාව මැරෙනවානේ කියලා මරණ සංඥාව ඇවිල්ලා මොකද වෙන්නේ? අන්න අරව අර පීඩාව දුක යට කරනවා. වීර්යය නැති වෙනවා, අදිස්ථානය මදි වෙනවා, අසද්ධාව ඇති වෙලා නිකන් එහෙම හේදුවනවා. හරිද? ධර්මයේ හිත පිහිටන්නේ නැහැ, භාවනාරමතාවයක් ඇති වෙන්නේ නැහැ. එන්නේ ඒක සිද්ධ වීගෙන එනකොට මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ ගැන කරපු මෙනෙහි කිරීම මතක් කරලා තමන් ආරක්ෂා කරනවා. සීලයෙන් එහාට ගිය සිත රැක ගැනීමේ වැඩපිළිවෙල. හතර කමඨහණයෙන් තමන් ආරක්ෂා වෙනකොට කියනවා සිත පිරිසුදු භාවයටපත් වුණා. හරිද? හිත ඒක ආරම්මණයකටපත් කරගන්න පුළුවන්කම තියෙන බව අපි කිව්වා. එතකොට එයා බොහෝම සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක්. එයා ප්‍රථම ධානය මට්ටමට බොහෝම ළඟ කෙනෙක්. හතර කමඨහන ප්‍රබලව වඩන්න කිව්වා. නිවන් මාර්ග ධර්ම දේශනාවේ අපි මේකට ලොකු කාලයක් ගත්තා. එතකොට දැන් බලන්නකො කට්ටිය අපි මෛත්‍රිය වඩලා නේද? අසුබය වඩලා ඔක්කොමලා ගොඩක් වෙනස් වෙලා දැන් ඉන්නේ. හ්ම්. ඊයේ පෙරේද අපි ඒවා කරනකොට ඇති වෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට. තව ඉදිරියේදී මේ අතන්ට යම් ගැටලුවක් තියෙනවා නම් බෞද්ධ නාලිකාවේ නිවන් මඟ කියලා විමසන්න ඕනේ. ලිඛිතව ඒවා විමසනකොට අපිට ඒවායේ තියෙන පොදු ගැටලු අරගෙන ධර්ම දේශනා මාලාවේදී නැවත නැවත සාකච්ඡා කරගන්න පුළුවන්. නමුත් මේ සත්‍යය පුද්ගලයාය කියලා පුද්ගල වාදයෙන් අපිට තරහ යන ස්වභාවයක් තිබුණා. අන්නේ තරහ යන ස්වභාවය නැති කරගන්න අන්න අර ඒකාග්‍ර කරගත්ත හිත චිත්තවිසුද්ධියෙන් පිරිසුදු කරගත්ත හිත. හිතට දැන් මේ කෙලෙස් එන්න දෙන්නේ නැහැ. තරහෙන් පීඩාවට එන්න දෙන්නේ නැහැ. ලෝභයෙන් පීඩාවට එන්න දෙන්නේ නැහැ. දැන් මොකක් හරි අරමුණු කරන්න පුළුවන් මට. නැත්නම් අරමුණු කරන්න දෙන්නේ නැහැ මේ හිත. හරිද? එක එක තැන් තැන් වල තැන් තැන් වල කියලා රසමුසු තැන් කියලා හිටිනවා ගිහිල්ලා. හරිද? නාම પરම්පරාවේ රූප પરම්පරාවේ යෙදිලා ඉන්නේ නැහැ ඒක පිරික්සන්න. හරිද? අර හතරෙන් පිරිසුදු කරගත්ත හිත අන්නර නාම හෝ රූප කොටසකට යොදවලා ඒකේ තියෙන ගැලීම ඒකේ තියෙන ඒවා මම විස්තර කරා ඒකේ තියෙන ගැලීම අත්දකින්නවා නාම රූප පරිච්ඡේද කරගන්නවා නාම પરම්පරාව කියන්නේ බිඳ බිඳ යන එකක් මේක සත්‍ය පුද්ගලයා නෙවෙයි මේක නාම රූප දෙකක් කියලා ඒ කියන්නේ රූපී කොටසක් සහ අරූපී කොටසක් මම මතකනේ දැන් දවස් දෙක තුනක ඉස්සෙල්ලා මතක් කරා නැවත මතක් කරනවා මේ වැදගත් කාරණා හින්දා ලොකු දත්යක් කුමක් හැදෙනවා. මම කියන්නේ මොකද්ද? මගේ දතේ ගැක්කුමයි, දතේ ගැක්කුමයි කියනවා. හරි. මම නිකමට අහනවා. ඔය දත දන්නවද දන්නේ නැහැ නේද? කගෙනවා කියලා. මොකද? දතේ ගැක්කුම ආපුවාම දත දන්නවද කගෙනවා කියලා. දතනේ කගන්නේ. එනකොට දත දන්නවද? දත මෙලෝ දෙයක් දන්නේ. හරි. හිසේ කැක්කුමක් එනවා. හිස දන්නවද කකිනවා කියලා කියනවා. මගේ ඔළුව පැලෙන්න එනවා කියනවා. පැලුණත් හදිස්සියේ පැලිච්ච ඔළුව දන්නේ පැලුණා කියලා. පැලිච්ච ඔළුව දන්නේ පැලුණා කියලා. පැලිච්ච ඔළුව දන්නේ රිදුණා කියලා වක්වා. හවුද නැද්ද? එහෙනම් මේ ශරීරයක් නම් ඇත මේ ශරීරය මෙලෝ සම්මජාතිය දෙයක් දන්නේ නැති මැටි ගුලියක් වගේ තියෙන එකක්. දිවට රස දැනෙනවා මොන හරි කනවා. හ්ම් රසයි රසයි කියනවා. හරි. දිවේ එක තැනක් හරි අරන් බැලුවොත් එයා දන්නවද මෙන්න මේ රස જાතිය මෙතනින් ගියා කියලා. දන්නේ නෑ. කවුද ඒකට මේ විඳින්නේ? නේද? ආන් ඒ විදිහට මෙනෙහි කරලා අපි නාම රූප පරිච්ඡේදය ගැන ගොඩ දේවල් කතා කරා. හරි. එතකොට මෙතන අපි නොදන්න මොකද්ද වැඩපිළිවෙලක්? මොකද්ද වැඩපිළිවෙලක් තියෙනවා පින්නත් නේ? අන්න ඒකට සමවදින්න ඕනේ කියලා කිව්වා මම. ඒක අත්දකින්න ඕනේ. මතකද කිව්ව උදාහරණේ? මේ මෙහෙම දැනෙන්න ඕන අපිට. අද මේක දැන් මෙතනින් ආයේ ඒ උදාහරණ කියන්න වෙනවා මට. මොකද දැන් හෙට ඉඳන් ආයේ මේක සාකච්ඡා කරගෙන යන්න ඕනේ නේද ඉස්සරහට. ටිකක් ගැඹුරු කාරණා හින්දා. මේ ඇත්තෝ ගින්දරක් දකිනවා. ගින්දරක් මොකද මේ උදාහරණයම කියන්න ඕන මම. මොකද ඒක එකම උදාහරණයක් අපි පුරුදු වුණාම හරි ලේසි මේ ආය ආය පැහැදිලි කරගන්න. ලැබුගින්දරක් එනවා දකින්නවා ගෙත එහා පැත්තෙන්. හැරෙනකොට මේක දිහා දන්නවද නැද්ද? භයානක දෙයක් එනවා කියලා. ඒක භයානකයි කියලා දන්නවද නැද්ද? අරමුණු වෙනකොටම දන්නවද නැද්ද? දන්නවා. අරමුණු වෙනකොටම මම දන්නවද නැද්ද? අන්න අර රොඩු හින්දා, අන්න අර ගොම හින්දා, අන්න අර කොළ හින්දා, අන්න අර මේ හුලඟ හින්දා මේකපත් වෙන්නේ කියලා හේතු දන්නවද නැද්ද? කොච්චර වේගෙද ඒක දන්නේ? විනාඩි 5ක් විතර ගිහිල්ලා දැනගන්න. එහෙනම් හේතු හින්දා සකස් වෙන එකක් කියලා දන්නවද නැද්ද? දන්නවා. නේද? ඊළඟට ඒ ගින්දර දකින්නකොටම දන්නවද නැද්ද? නිවන්න පුළුවන් මේක කියලා. මේක නිවන්න බැරි එකක් නෙවෙයි නිවන්න පුළුවන් කියලා දන්නවා. ඒ ගින්දර දකින්නකොටම දන්නවද නැද්ද? ගෝණි ගහන්න, වැලි දාන්න, වතුර දාන්න නේද? ආ නිවන ක්‍රමය දන්නවද නැද්ද? කොච්චර සමයකින්ද? ඕක දන්නේ. ඕක දන්නේ නැති අය මේ ලෝකේ ඉන්නවද? ඕක දන්නේ නැති අය මේ ලෝකේ ඉන්නවද? ඉන්නවා. කවුද? චූටි දරුවෝ. සමහර විට ඕක දන්නේ දන්නේ නැහැ. එහෙනම් මම පොඩි කාලේ ඕක දැනගෙන හිටියද? දැන් මට ගින්දර දකින්නකොට කවුරු හරි කියලා දෙනවද ඕකේ හේතුඵල ධමයක්. ඕකට හේතුව මේකයි. ඕක නිවන්නේ මෙහෙමයි කියලා මම පොත් බලලා එහෙම කාගේ හරි අහගෙන එහෙම මේ පැත්තේ යන්නේ. නෑ දකින්නකොටම තේරෙනවා. කොහොමද? කොහොමද? මම ගින්දර ධාරාව භාවිතා කරලා තියනවද නැද්ද? පොඩි කාලේ අම්මා ඒ පැත්තට යන්න හදනකොට කිව්වා නෑ නෑ යන්න බෑ යන්න බෑ ඔක පිච්චෙනවා. එනකොට ගියා කිට්ටුවට බලන්න. කිට්ටුවට යනකොට රත් වෙනවා දැනෙනවා. ඉඳලාමත් පුච්ච ගත්තත් එක්ක. නේද? ඊළඟට ඒ ගින්දර පාවිච්චි කරනවද නැද්ද? ගින්දරවල ක්‍රමයේ දන්නවද නැද්ද? ඒක වැඩි කරන විදිහත් මම දන්නවා, අඩු කරන විදිහත් දන්නවා නේද? අඩු කරන්නේ කොහොමද? ගිහිල්ලා තරවටු කරනවද? තර වැඩි, ලොකු වැඩි යනවා යටට. එහෙමද අඩු කරන්නේ? නෑ නෑ ඒකේ ක්‍රමයේ දන්නවා මම. දර අඩු කරන්න ඕනේ එක්කෝ නේද? එක්කෝ පහනක් නම් පිම්බහම මොකද වෙන්නේ? අර දැල්ලයි පහනයි කූටි වෙලාවකට අයින් වෙනවා දෙපැත්තට. නේද? අයින් වෙච්ච ගමන් හරි නැත්නම් වතුර දානවා. එනයි හැදෙන විදිහක් දන්නවා, වවන විදිහක් දන්නවා, වැවෙන විදිහක් දන්නවා නේද? හ්ම් අඩු කරන විදිහක් දන්නවා. ඔක්කොම දන්නවද නැද්ද? ඒ දන්නේ ඒක භාවිතා කරපු හින්දා. හරිද? හොඳයි මම මේ අත්තන්ගෙන් අහනවා. කෙලෙස් වලට කියනවද නැද්ද ගින්දර කියලා? කෙලෙස් ගින්දර කියලා කියනව නේද? මං අහන මේ අත්තන්ගේ තරහ වැඩි වෙන විදිහ දන්නවද? තරහ ගැන කෙලස් ධර්මයක් දන්නවද? ඊර්ෂ්‍යාව වැඩි වෙන විදිය දන්නවද? හැදෙන විදිය දන්නවද? වැඩි වුණොත් අඩු කරගන්න විදිය දන්නවද? හ්ම්? ඊර්ෂ්‍යාව හැදෙන විදිය දන්නවද? ආදරය හැදෙන විදිය දන්නවද? ආදරය අඩුයි නම් වැඩි කරගන්න විදිය දන්නවද? වැඩි නම් අඩු කරගන්න විදිය දන්නවද? ඈ? ඔය කොහෙද හැදෙන්නේ? ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී ඔක්කොම හැදෙන්නේ කොහෙද? හිතේ. ආලඟද? ආ. ඔතන හැදෙන එක දන්නේ නැහැ. ඒක කොහොමද අඩු වැඩි කරන්න කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. තමයි. නේද? දුක් කෙනකොට දුක් අඩු කරගන්න විදිය දන්නේ නැහැ. දන්නේ නැත්තේ ඇයි ඒක මෙතන වෙලා පින්නත් නේ. මම ආපු ගින්දර පාවිච්චි කරලා මිසක් ආ ඒක අඩු වැඩි කරගන්න ඒකත් එක්ක ජීවත් වෙලා ඒක අත්දකලා නෑ. තේරුම් ගන්න හොඳට මම මේ කියන්නේ පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් මේක ඉදිරියට කියන ලොකු උනන්දුවක් ඇති වෙනවා අපේ පින්නත් මේක. අමාරුවෙන් හරි තේරුම් ගන්න මම මේ කියන දේ. හරි මම ගින්දර ගින්දර මම පාවිච්චි කරා මට ලැබෙන ගින්දර කියලා හිතන්න අපි. පොඩි කාලේ නම් මට උනේ ඒකයි. මට කවුරුවක්වත් කියලා දීලා තිබෙත් නැහැ මම දන්නේත් නැහැ දර දාලා හරි ගෑස් වැඩි කරලා හරි වැඩි කරන්න. එහෙම ලොකු ගින්දරක් આવද්දි මට පිච්චෙන්නයි වෙන්නේ. එහෙම වුණා නම් එහෙම නේද? එහෙම දන්නේ නැහැ නේද? පාවිච්චි කළා නැහැ. පොඩි ගින්දරක් තිබ්බොත් ඒක වැඩි කරගන්න මම දන්නේ නැහැ අවශ්‍ය වෙලාවට. ඒ කරන විදිහ දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනව නේද? මං ගින්දර ගැන මට කවුරුවත් කවදාකවත් කියලා දුන්නේ නැහැ. කෝක පුතේ ආවොත් කරගන්න කියලා කිව්වා කියලා නම් තියෙන්නේ. ඒ වගේ අපි මේ කෙලෙස් ගින්දර ගැන වැඩි වුණොත් පිච්චි පිච්චි ඉන්නවා වෙනන්නේ. හරිද? ඒව අඩු කරගන්න දන්නේ නැහැ. තරහ වැඩි වුණොත් පිච්චි පිච්චිනවා දරා ගන්න බැරි වෙනකොට හේලම් කියනවා දරන්න බැරි වෙනකොට කියනම් කියනවා දැවෙනකොට. හරිද? තව වැඩි වුණොත් යටින් දෙනවා එක එක වැඩ. පියාවට යනවා. තරහ වැඩි වුණොත් එහෙනම් දරා ගන්න බැරි වුණොත් බයිනවා. තවත් ගිනි ගන්න පටන් ගත්තොත් ගහනවා. එහෙනම් වැඩි වෙලා කියලා වැඩි වෙච්ච වෙලාවට කොහොමද දන්නවද ඒක අඩු කරගන්නේ? අඩුම ගාන එක අඩු කරන්න පුළුවන් කියලාවත් මතක් වෙනවද? නෑ නෑ මතක් වෙන්නේ නෑ. නේද? ඒකින්ද මේ ලෝකේ මිනිස්සු ගහ ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා, තමන්ගේ අතුලාන්ත ගින්දර අඩු වැඩි කරගන්න දන්නේ නැත්තේ, ගින්දර හැදෙන විදිහ දන්නේත් නෑ, ගින්දර අඩු වෙන විදිහ දන්නේත් නෑ, අඩු කරගන්න විදිහ දන්නේත් නෑ. අන්න ඒ හේතු මොකක්වත් දන්නේ නැති හින්දා නැති හින්දා ඒ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ මේ මහා තථාගතයන් වහන්සේ ලෝහි ඇති සියල්ලටම හේතුව දේශනා කරනවා. ඒ බණපදේ අපි අහලා නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අහලා නැද්ද? එහෙනම් මම මොකද කරන්න ඕන? ආ ගින්දර අඩු වැඩි කරන්නේ මෙහෙමයි කියලා දෙමව්පිය අපිට කියලා දුන්නා වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ගින්දර අඩු වැඩි වෙන විදිහ අපිට කියලා දීලා තියෙනවා. දෙමව්පියෝ කියලා දුන්නාට පස්සේ අපි දර දාලා බැලුවා. නේද? වතුර දාලා බැලුවා. අඩු වැඩි වෙන හැටි අත්දැක්කා. එහෙනම් බුදු පියාණන් වහන්සේ කියලා දුන්නාට පස්සේ අපි මොකද කරන්න ඕන? ඒක අත්දැකලා බලන්න ඕනේ. මෙන්න තරහ වැඩි වෙන හැටි, මෙන්න ඊර්ෂ්‍යාව වැඩි වෙන හැටි, මෙන්න ක්‍රෝධය වැඩි වෙන හැටි, මෙන්න කෙලෙස් වැඩි වෙන හැටි, මෙන්න නිකලෙස් තත්ත්වයන් වර්ධනය කරගන්න හැටි, මෙන්න හිතක සිහිය උපදින හැටි, මෙන්න සිහිය නැති වෙන හැටි, ඉපදිච්ච සිහිය නැති වෙන හැටි, හොඳට කිරලා මැනලා ඔක්කොම ටික භාවිතයට ගන්න ඕනේ. ආන්ගේ භාවිතයට ගන්න කෙනාට පින්නත් තමන් ගැන හේතු තේරෙන්න පටන් ගන්නවා. මේ ශරීරය හැරෙන්නේ මොකද? මේ ශරීරය අසනීප වෙන්නේ මොකද? එක එක්කෙනා එක එක විදිහලා තියෙන්නේ මොකද? හරිද? භවගාමී ගමනක මේ මොකද වෙන්නේ? මේවා ඔක්කොම හේතු සහගතව එතන එහාට බව දැනගන්න පුළුවන් වෙනවා. එතන එහාට දැනගැනීම පැත්තක තිබ්බා වේ මෙතනවත් සිද්ධ වෙනවා. මොකද මේ එක එක්කෙනාගේ ශරීරයේ එක එක හැඩයට මගේ උස තීරණය කරේ කවුද අපේ? හිතුවද? සමහර ඇත්තෝ ගෙට්ටුයි. කනවා කනවා කනවා කනවා කනවා කනවා පුළුවන් තරම් මේ එහෙනෙම මලාතේකට මහත් කරන්න බෑ. නේද? සමහර ඇත්තෝ මහතයි. හරි පොඩ්ඩයි කන්නේ. නේද? මලාතේකට ගෙට්ටු කරන්න බෑ. නේද? ඉතින් කල්පනා කරාද ඇයි කියලා? සමහර ඇත්තෝ කොටයි. මොන જાති කරත් උසයවන්න බෑ. සමහර ඇත්තෝ උසයි. මොන જાති කරත් කොට කරන්න බෑ. සමහර ඇත්තෝ කළුයි මොනවා කරත් සුදු කරන්න බෑ. සමහර ඇත්තෝ සුදුයි මොනවා කරත් කළු කරන්න බෑ. ඉතින් මොකද ඇයි? කල්පනා කරාද? හ්ම්. කයට හේතු මොනවද කියලා කල්පනා කරේ නෑ. සිතට හේතු මොනවද කියලා කල්පනා කරේ නෑ. හ්ම් භවයට හේතු මොනවද කියලා කල්පනා කරේ නෑ. තණ්හාවට හේතු මොනවද කියලා කල්පනා කරේ නැහැ. නේද? අන්න මේ සියලු හේතු දේශනා කරපු ධර්මයයි පටිච්චසම්පාදය කියලා කියන්නේ. හරිද? මේ මේ ලෝකෙහි කිසිවක් හේතු සකස් වෙනකොට සකස් වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා මිසක්කා එහෙම නැතුව ඉබේ හටගන්න මේ ලෝකේ සංසාර දෙයක් ඇත්තේ නැහැ. හරිද? හරියට අසනීපයක් හැදෙන්නේ විස බීජයක් ඇතුළු වුණාම වගේ තරහ යන්නේ තරහට අදාළ කාරණා එකතු වෙච්ච තැන විතරයි. ආන් ඒ කාරණා එකක් හරි අයින් කරා නම් ඒක එතන හැදෙන්නේ හැදෙන්නේ නැහැ. ඒතකොට තරහ කවුරුවත් හදාගෙන නැහැ. ඊර්ෂ්‍යාව කවුරුවත් හදාගෙන නැහැ. හරිද? එන්නේ එක හොඳට තේරුණොත් පොඩ්ඩක් බලන්න කොච්චර නිදහස් වෙනවද කියලා අපි. මම හැමදාම කියනවා මතකද? කාගේ හරි ගෙදර ඉන්න නෝනාගේ මූණේ ගෙඩියක් එනවා. මහත්තයර තරහ යනවාද gediy දැකලා? මොකද එයා gediyක් දාගත්තේ? ඒක තරහ යනවාද? තරහ යන්නෙම නෑ ඇයි? එයා හොඳටම දන්නවා මේක එයා දාගත් එක නෙවෙයි කියලා. නෝනාට හොඳටම තරහ ගිහලා බයින්ද පටන් අරන්. අන්න එතකොටත් එයා හොඳටම දන්නවා නම් මේක එයා කරගත් එක නෙවෙයි gediyක් ආවා වගේ කියලා. අන්න හේතුඵල ධර්ම දන්නේ නැත්නම් පින්නන්නේ ඒක දන්නවා. එහෙම හැංගීම් වෙනවා. මේක ගින්දර වගේ. මේක හේතුවක් හින්දා ආපු තරහක්. හ්ම් මේක එයාට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නවත්තන්න අවශ්‍ය කරන හේතුව තෙන්ට ඇවිල්ලා නෑ. මං ලහිලයියේ නවත්තන්න පුළුවන් හේතු ටික සකස් කරන්න ඕනේ. කියලා කරුණාවෙන් කතා කරනවා. බලන්න අතන ගිනි ගන්නවා කියලා දැනනකොට ගින්න නිවන්න ඕනේ ඒවා යොදනවා පින්නත් නේ. ඒක යෙදීමේ දක්ෂතාවය අපිට අපිට සිහිය එන්න ඕනේ. ආන්ගේ සිහිය එනවද දැන්? මතක් කරන්නකො හොඳට කවුරු හරි බයින වෙලාවක මොකද කරේ කියලා ගෙදර. හොඳට අර පැත්තෙන් බයින වෙලාවට කොහොමද? ඊය ආවද යාට අයිති නැති බැනීමක් අපේ ඉතින් නේද? ඒක අඩු කරන්න මං කටයුතු කරන්න ඕනේ. ඒක ගින්දරක් වගේ එකක්. දැවෙනවා පිච්චෙනවා කියලා නේද? හොඳටම ඔළුව පාත් කරලා හරි හොඳින් කතා කරලා හරි වමනා දෙයක් දීලා හරි එහෙම එහෙම කරාද? එහෙමද කරේ අර පැත්තෙන් හොඳට බයිනකොට මොකද මේ පැත්තේ? මතක් කරන්නකෝ නේද නයා හැපින්න වගේ පැන්න හැටි මතකද? නේද අර පැත්තෙන් කියනකොට මේ පැත්තේ ඉන්නේ කොහොමද නිකන් නා එනු සටනට නේද එහෙමයි ඉන්නේ කියන කියන එකට පොලාපයින අබර්බෝලි පොලේ ගහුවා වගේ පොලාපයින ගතියකින් කටයුතු කරන එක පීඩාවක්ද නැද්ද අන් අයගේ సంతාන තුල ඒ අයට අයිති නැති සිතුවිලි උපදිනවාය කියලා පින්නත් නේ හැම නිමේෂයකම දැනෙන්න නම් කාවද පිරික්සන්න ඕන තමන්මයි හරිද පටිච්චසමුප්පන්න ස්වභාවය දැනගත් ඇත්තෝ ඒක පටිච්චසමුප්පන්නව සිද්ධ වෙනවා. ඕනෑම මනාපයක් අමනාපයක් කෙනෙක් තුල ඇති වෙන්නේ හේතු ඇතුවයි. හේතු අන්නර්ග හේතු වෙලායි එතන මනාපය මං කෙරේ ඇති උනේ. අන්නර්ග හේතු වෙලායි එතන අමනාපය මං තුල ඇති උනේ. එයා තුල ඇති උනේ කියලා දැනගන්න නම් මගේ මනාප ඇති වෙනකොට මගේ අමනාප ඇති වෙනකොට මම මොකද කරන්න ඕන? ඒක මොකද ඇවුනේ කියලා හොයාගත්තොත් නේද? අනිත් අයගෙන දැනෙන්නේ. ඉතින් මේ වෙලාවෙන් නිකන් අපි නිකන් කතා කරලා බලමු. කැමැති වෙලාවක ආදරයක් උපදවා ගන්න පුළුවන්ද? පුළුවන්ද? මං කැමති වෙලාවක මට ආදරයක් උපදවා ගන්න පුළුවන්ද? නේද? මං කැමති වෙලාවක මට කෙරෙක් කෙරේ තරහක් උපදවා ගන්න පුළුවන්ද? හේතු සකස් වෙච්ච වෙලාවක තමයි පුළුවන්. සමහරවල්ලාට ගොඩාක් ආදරය කරන අයට අය ගැන වෙලාවකට මොකද වෙන්නේ? ඕනෙම නෑ මලවදේ කියලා හිතනවා. ඒ වෙලාවට කොච්චර ආදරෙන් හිතන්න හැදුවද? මට තේරෙනවා දැන් හොඳටම. අපේ මම මේ ආදරය කරන කෙනෙකුනේ මම මෙහෙම හිතන්නේ. ඒත් හිත පෙරලි පෙරලි පෙරලි පෙරලි එන්නේ මොකද්ද? ඕන්නෙම නෑ. ඕන්නෙම නෑ. ඕන්නෙම නෑ කියලා හිතෙන්නේ. නේද? හොඳටම දන්නවා මෙහෙමයි කියලා. ආයෙ ඉතින් ඕක සමහරට පැය අත් දෙකක් තුනක් යනකොට තුවාලේ හොඳ වුණා වගේ හොඳ වුණාට පස්සේ මොකද? හරියට දුක ඇවිල්ලා ආදරේ ඇවිල්ලා අපි බලන්න ඕනේ එතකොට වැඩේ. නේද? ඒ එනකොට තරහ උපදව ගන්න පුළුවන් හදිස්සිය. ඔන්න ආයෙ බැන්නොත් නම් පුළුවන්. නැතු තනියම කරන්න එහෙනම් හැම වෙලේම මෙතන මොනවා හරි උපදින්නේ අදාළ හේතු ඇතුවයි. මොනවා හරි දෙයක් උපදින්නේ අදාළ හේතු ඇතුවමයි. අන්න ඒක මනාප අමනාප පිළිබඳව ලෝකයේ කෙරෙහි ඇතිවෙන ඉස්සෙල්ලාම ගවේෂණය කරන්න ඕනේ. තමන් ළඟ තියෙන ගැලීම, තමන් ළඟ තියෙන ධාරාව, තමන් ළඟ තියෙන සන්තතිය. මෙන්න මෙහෙමයි මේ වෙන්නේ මේෙන් තරහ ඇති වෙන හැටි කියලා. මේ සන්තතියේ ඇති වෙන බව අත්දැක ගන්න ඕනේ. මේ නාම પરම්පරාවේ සිද්ධ වෙන සිද්ධිය තමන් ගවේෂණය කරන්න ඕනේ. ඒකට අන්න අර චිත්තවිසුද්ධියෙන් ඒකාග්‍ර වෙච්ච ධිට්ඨිවිසුද්ධියෙන් වෙන් කරගත්ත නාම රූප પરම්පරාව වෙන් කරගත්ත හිතක අවශ්‍යතාවය තියනවද නැද්ද? ඔන්න හේතු ටික දකින්න නම් නේද? එහෙනම් සීල විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය දක්වාම වේ. ධිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය දක්වාම වේ කියන්නේ ඒකයි ධිට්ඨි විසුද්ධිය සංකාවතරණ විසුද්ධිය දක්වාම වේ. අරව නැතුව මේව කරන්න බෑ. දැන් මගෙන් අහනවා සමහර ඇත්තෝ මේ ඔය කියන විදිහට මේ හිත අත්දකින්න පුළුවන්ද? හරිද? ඔය හැම චිත්ත විදියකම තියෙන අනිත්‍ය ස්වභාවය අත්දකින්න පුළුවන්ද? හැම චිත්තක්ෂණයකම තියෙන ඇතිවීම නැතිවීම කෙලෙස් අඩු වෙන සීමාව දක්වා පින්නත් නේ අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. මොකද මේ කියන්නේ කවුද? මේ පිළිබඳව හිත අරගෙන ගිය නැති කෙනා. හරි. කෙලෙස් උපදින සීමාවක් තියෙනවා අපේ. මේ මේ මේ සතාය මේ පුද්ගලයාය කියලා කෙලෙස් ධර්මයන් උපදින සීමාවක් තියෙනවා. අන්නේ සීමාව දක්වා මේක අත්දැක ගත්තාම හොඳටම ඇති එතනින් එහාට කෙලෙස උපදින්නේ උපදින්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ සංකා විතරණ විසුද්ධිය කියලා කියන හේතු අනුව සකස් වෙන බව තමන්ගේ පැත්තෙන් නිබඳව නිරතුරුව කම්මැලිකම ඇති වෙනකොට මේ කම්මැලිකමට හේතුව මේකයි කියලා තමන්ට දැනෙනවා. හරියට මොකක්ද දැනෙනවා වගේද? කාලයක් පුරුදු කරනකොට මේකට යෙදිලා ඉන්නකොට ගින්දර වගේ ගින්දර දැක්කහම අඩු වැඩි කරන හැටි මතක් වෙනවා වගේ ලොකු ගින්දර නිවා ගන්නත් නැති ගින්දර ඇති කරලා බත උයා ගන්නත් පුළුවන් නේ අපිට නේද බත උයා ගන්න ගින්දර උපද්දවා ගන්නවා අපි ඕන වෙලාවට උපද්දවා ගන්නවා අන්න ඒ වගේ අවශ්‍ය හැඟීම් උපද්දවා ගන්නත් අනවශ්‍ය හැඟීම් නැති කර ගන්නත් Taman ඕකේ පාලනය ඕකේ පාලනය ගන්නද පාලනය ගමු නේද මේක කරන්න බැරි දෙයක්ද ඇයි මං දුක් විඳින්නේ ඈ කොහෙවත් කවුරුවක්වත් කරන වැරදි වැඩ ඔක්කොම හින්දා මේක මේක යකාගේ කම්මල වගේ මේ හිත ඈ මම මොකද කරන්න ඕනේ එතකොට ඔහේ ඔහේගේ වැඩ බලා ගන්නවා මං ඔහේ හින්දා දුක් විඳින්න ආයෙ ලෑස්ති නෑ <laughs> නේද මගේ දුක හැදුනේ ඔහේගේ ওই නරක ක්‍රියාව තුල නෙවෙයි ඒක එක හේතුවක් විතරයි කාගේ හරි නරක ක්‍රියාවක් හින්දා මට දුක හැදුණා නම් ඒක ඒක හේතුවක් ඒක දැකීම ඇසීම හේතුවක් විතරයි ලොකුම හේතුව කොහෙද තියෙන්නේ මෙහෙ මෙහෙ මෙහෙ දුක් ඇති වෙන්න හේතු තියෙනවා ආංගික නැති කරගන්නවා මම මෙතනමයි හදන්නේ මෙතනමයි හදන්නේ කියලා හ්ම් ආංගේම හේතු දක්නා වූ ස්වභාවය පුරුදු පුහුණු කරන්න ඕනේ කවදා හරි එහෙම පුරුදු පුහුණු කරන කෙනාට තමයි පච්චය පරිග්‍රහ කියන ඥානය උපදින්නේ හරිද නාම රූප පරිච්ඡේද ඥානය උපදින්නේ අර විදිහට පුරුදු කරන කෙනාට පසුව හ්ම් දෙවැනියට උපදින ඥානය සලස් මහා විදර්ශනාවල ඔන්න විදිහට තමන්ව අධ්‍යක දැක තමන්ව අධ්‍යක දැක පටිච්චසම්පන්න ස්වභාවය අද හොයන්න ඕන තමන්ගේ පටිච්චසම්පාදේ පොතේ හොය විතරක් හොයලා හරියන්නේ නැහැ හරිද ඒක තමන්ගේ මෙතන තියෙන ක්‍රියාවලියෙන් හොයන්න ඕනේ මෙතන තියෙන ක්‍රියාවලියෙන් හොයන්න ඕනේ තමන්ගේ තුලින් අත්දකින්න ඕනේ ඒකයි ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ මගේ ළඟ මෙතන සිද්ධ වෙන වැඩපිළිවෙලක් තියෙනවා මේක පටිච්චසම්පන්නද මේ තරහ පටිච්චසම්පන්නද මේ ඊර්ෂ්‍යාව පරිසම්පන්නද? මේ ආදරය පරිසම්පන්නද? පරිසම්පන්න කියන්නේ හේතු ඇතුව සකස් වෙන එකක්ද? මේක පරිසම්පන්නයි කියලා දැනෙච්ච ගමන් මේක වේගයෙන් හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දැනෙච්ච ගමන් එහා පැත්තෙන් ලැබෙන ආදරය නිත්‍යයි කියලා දැනෙයිද? වෙන කෙනෙක්ගෙන් ලැබෙන ආදරය දැනෙනවා පින්නත් නේ. වැහි කාලෙට උඩට එන උල්පතක් වගේ එක. ආ දැන් නම් හොඳයි උල්පතේ වතුර තියෙනවා හොඳට. හරිද? හැබැයි උල්පත දකින්නකොටම අපිට මොකද මතක් වෙන්නේ? මේක ඉතින් ඇහි කාලෙට ඇහි කාලෙට විතරයිනේ. හාර්කෂ වෙන්න පායනකොට මොකද උල්පතර වෙන්නේ? හරි තමයි. ඒ ඒ හිතේ ආදරය උපදින වැස්ස කියන්නේ මගෙන් යන බලන්න මං කියන්නේ බොරුද කියලා. වෙන කෙනෙක්ගේ හිතක උපදින ආදරය කියන්නේ මගේ වැස්ස හෙට ගියේ හින්දා. මොකද? මං හොඳට සැලකුවා, මං හොඳට කතා කරා, මං අවශ්‍ය ඔක්කොම සපයා දුන්නා. අන්න ඒ ටික කරලා කැමති කැමති විදිහට ඔක්කොම දෙනකොට ආ වහිනවා වගේ පැත්තට නිකන්. එතකොට එහෙන් ආදරේ උපදිනවා. පොඩ්ඩක් පායලා බලන්නකෝ වෙලාවක. පොඩ්ඩක් පායලා බලන්නකෝ කියන්නේ මොකද්ද? වැඩියෙන්ම ආදරය කරන අය ළඟ චුට්ටක් තමන්ගේ යුතුයකම් ටික කරන්න නැතුව ඉන්නකෝ බලන්න පොඩ්ඩක් නිකන් අත්හදා බලන්න ඕනේ නේද මං කියන්නේ. හ්ම්. පටිච්චසම්පන්නව තේරෙයි එහා පැත්තට මොකද වෙන්නේ කියලා. හ්ම්. ආදරෙන් කතා කරනවා. හැබැයි කිසි වැඩක් කරන්නේ නැතුව ඉන්නකෝ බලන්න ගෙදර. කට්ටියටම ආදරෙන් කතා කරනවා මොකුත් කරන්නේ නැහැ යාය වෙලේ. මොකද වෙන්නේ? ටික දවසකින්ම අර ආදරය නැති වෙලා යනවා. එහෙනම් ඒ ඒ ආදරය කියන එක මෙහෙන් හම්බෙච්ච වැස්ස හින්දා. වැස්ස සමහර වෙලාවට සමහර උල්පත් වහින කොටත් නැහැ. ඈ ඒ මොකද ඒ උල්පත වෙන පැත්තකින් මතුවෙලා. නේද? එතනින් පොඩ්ඩක් ගහගෙන ගිහලා වෙන කොහෙන් හරි මතුවෙලා. පොළවේ. ඒකින්ද මේක මෙතන හිඳිලම ගියා දැන්. නේද? ඉතින් ඔන්න ඔය වගේ අපේ මේ සිතේ තියෙන ස්වභාවය අපි හරියට අපේ මනාපයක් අමනාපයක් ඇති වෙනකොට පින්නත් මේ නාම પરම්පරාවේ අපි දැනගත්තා නම් මේක වෙන්නේ කොහොමද කියලා අන්න අනිත් අයටත් ඒක වෙනකොට දැනගන්න පුළුවන්. ඒකින්ද අපේ හිත මේ හඳුනා ගන්න ස්වභාවය කුසලය දනීද අකුසලය දනීද කුසල මූලය දනීද අකුසල මූලය දනීද ආහාරය දනීද ආහාර හේතු දනීද ආහාර නිරෝධය දනීද ආහාර නිරෝධ මාර්ග ප්‍රතිපදාව දනීද කියලා මේකේ හේතු ටික සාකච්ඡා කෙරෙන වාර 16 සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් හෙට දවසේ ඉඳන් බණ 16ක් විදිහට හෝ ඊට අඩු ප්‍රමාණයක් විදිහට හෝ වැඩි ප්‍රමාණයක් විදිහට අපිට මේක සාකච්ඡා කරගන්න පුළුවන් වේවි. ඉතින් ඒකින්ද ඒ ටික හොඳට ශ්‍රවණය කරන්න ඕනේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතෙන් නැගලා එන විදිහට. එතකොට ආය තනියම දුක් විඳින්න වෙන්නේ නෑමයි. තනියම දුක් විඳින්න වෙන්නේ නෑ එහෙම කරගන්න පුළුවන්කම තියෙද්දී ඇයි අපි මේ මුලාවේ ඉන්නේ? ඇයි මේ දුක් විඳින ඉන්නේ? ඒක තමන්ව ලියා ගන්න. තමන්ව ලියා ගන්න වැඩ පිළිවෙලට මම අවතීර්ණ වෙනවා. මගේ ජීවිතය සූපත් කරගන්නවා. සසර ජීවිතය සූපත් කරගන්නවා. මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති